එහෙම නැති අය කතා කරන්න පුළුවන්. ඒ ඒ කෙනාගේ ස්වභාවය කෙනෙකුට කෙනාට ගෝචර වෙන්නේ යා හඳුනාගත්ත දේ එක ඉන්නවනම් නැත්නම් එයා ඒ කියන්නේ එයාගේ යම් කිසි විදිහකට යමක් තියෙන ඒක අනුව කතා කරන්නේ. නමුත් බහුතරයක් එක්ක මේ අර රූපය කියන කාරණාව කියන්නේ යාට රූපය කියනකොට පින්වතුනි එයා ඉන්න අවස්ථ ඉන්න ස්වභාවයක යාත් වෙනදී අපි හිතමු ලෝකේ ඉන්නකොට කෙනෙක් අන්න එයාට රූපය කියලා හම්බ වෙනවා එයාට ඇහෙන් පේන කාරණා රූප ලෝකේ රූප ඉතින් ඒකත් එක්ක කතා කරනවා දැන් මේ මොකද්ද ලෝකෙට අයිති දැන් බුදුරණවහන්සේ ධර්මයේ කියන්නේ යන්නේ එතනින් ඈ. දැන් අපි හිතනවානේ මේ ලෝකයේ දෙන වචනේ ගත්තට පස්සේ ආ බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. නෑ නෑ මිනිස්සයාගේ ගෝචරසන ඉන්නේ කියන්න ඕන නැත්තේ. ඊළඟට කෙනෙකුට ඔන්න කයත් එක්ක ප්‍රකට වෙනවා. ඉතින් එතනින් පටන් ගන්නවා කියන්න. තව කෙනෙකුට ඔන්න ප්‍රකට වෙනවා රූපය කියන එකකින් තොරව දැන් මේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේද? නෑ නෑ මේ පෙන්වන්නේ ඒ ඒ කෙනාගේ ලෝකයේ ගෝචර වෙනදී. එයාට ඔන්න රූපේ නැතුව වෙන දේවල් ප්‍රකට දැන් එතනින් කියන්න ගන්නවා. එයා ඉන්න කාරණාව, එයා බැහැගෙන ඉන්න කාරණාව, ඒකේ වැරද්ද පෙන්නලා අන්න බුදුරන් වහන්සේ ඒකේ වැරද්ද පෙන්වන විදිහට ධර්මයේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේ වෙනුවෙන් නැමුණා නම් ඒ කෙනාට අන්න බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා බුදුරන් වහන්සේට පමණක් ආවේනික වූ විග්‍රහයි. හැබැයි ඒක පෙන්වන්නේ ඒ කාරණාව පෙන්වන්න හොඳට අර කරුණ ටික ඉස්මතු කරන්න ඕනේ. දැන් මෙන්න මේ පෙන්වන විදි මුළු බුද්ධ දේශනාවෙම තියෙනවා. දැන් අපි ඔය ඔය ඒ ඒ කෙනාගේ ගෝචරත්වයක ඒ කරුණ එක බැලුවේ නැත්තම් අපි මොකක්ද බලන්නේ? අපි හිතන්නේ පින්වතුනි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ලෝකේ තියෙන ලෝකයාට අයිති ඒකාන්ත වූ දෙයක් කියලා. ඒ කියන්නේ මොකක් කියලාද? නিত্য වූ ධර්මයක්. ඒ කියන්නේ පටන් ගන්නෙම මොකක් එක්කද? ධර්මය කියන්නේ පහුරක් නෙවෙයි läගගන්න දෙයක්. බුදුරණවහන්සේගේ ධර්මය පහුරක්. කුල්ලුක් මංගෝ බික්කවේ ධම්මං දේශේසාමි. පහුරක්. පහුරක් කියන්නේ ගඟක් හරහට යන්න තියෙන එකක් එච්චරයි. එතකොට ඊතර වෙන්න පෙන්නපු කාරණාව. ඊතර වීමට පෙන්නපු කාරණාව. දැන් ඊතර වීමට පෙන්නපු කාරණාව අපි ඒක යම්කිසි නිෂ්ඨාවකට යන්න ගියා නම් මෙතන රූපය මේ විදිහට කියලා තියෙනවා. මෙතන රූපය මේ විදිහට කියලා තියෙනවා. මෙතන රූ දැන් මේ කියලා දෙන්නේ ඒ ඒ කෙනාගේ කෝණියත් එක්ක එයාට ඒ එයා හිතන් ඉන්න තැන ඉඳලා මේ ඊතර වීමටයි පෙන්වන්නේ. රිංග ගැනීමට නෙමෙයි. ඊතර වීමටයි පෙන්වන්නේ. හැබැයි භික්ෂූන්ට පෙන්වලා දීලා තියෙනවා. භික්ෂුව කියන්නේ කවුද? බුදුරණවහන්සේගේ භික්ෂුව, ශ්‍රාවක භික්ෂුව කියන්නේ. බුදුරණවහන්සේගේ ශ්‍රාවක භික්ෂුව කියලා කියන්නේ බුදුරන් වහන්සේගෙන් ධර්මය අහලා බුදුරන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න කැමති කට්ටිය. ඒ අයට ඒ අයට නැතුව නිකම් මහාන වෙච්ච අයට නෙමෙයි. ඒ අයට අන්න බුදුරන් වහන්සේගේ පැත්ත නැමිලානේ තියෙන්නේ. දැන් බුදුරන් වහන්සේට අදාළ දේම ලස්සනට කියලා දෙනවා. එතකොට දැන් එයාලා නැමිලා. ඒ කියන්නේ අර කොයි විදියටද මඩවලේ නිදා ගන්න කරනවා නිදා ගන්න ඒ ඒ හිත තියෙනවා. මඩවල නිදා ගන්න කරනවා නිදා ගන්නවා. ඒ එවැනි හිතක් තියෙන කෙනෙකුට දැන් ඒක කියනකොට දැන් ඇයි මඩවල නිදා ගන්න ඇයි මේක කියන්නේ? එහෙම අදාළ නැහැ. ඒතර බුදුරන් වහන්සේ මහක් කරන දේශනා කරනවා රූපය කියන්නේ මෙහිම. ඇයි එහෙම කියන්නේ? අදාළ නැහැ. එයාට එයාට මොකද හොයන්න තියෙන්නේ? ඒ මොකද්ද කියලා තියෙන්නේ? ඒ කොහොමද? ඒ ඒක අනුව විමසනවා. ඒක විමසනකොට අපේ පැත්තට යා ඒක යොමු කරගන්නේ නෑ. දැන් මම ඔබට ඒකට උදාහරණයක් එක්ක දේශනා කයල්ලක් මම ඔබට මාතෘකා කරේ. මම ඒකේ කාරණාව පැහැදිලි කරන්නම්කෝ. එතන බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ එතන පැහැදිලි කරන රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා. රුප්පණය වෙනවා කියන කාරණාවට රූපය කියනවා. දැන් ඔච්චරයි කියන්නේ. ඊළඟට එතනින් එහා කේන රුප්පති මොකෙන්ද රුප්පණය වෙන්නේ කියලායි කියන්නේ. කොහොමද රුප්පණය වෙන්නේ? මිසක් රුප්පණය කියන අර්ථය මේ ටිකෙන් තියෙනවා. දැන් මේක ටිකක් තහවුරු කරගන්නට ඕනේ නේ. දැන් මේ නැමිච්ච කෙනෙකුට බුදුරන් වහන්සේට නැමිච්ච කෙනෙකුට. නැමිච්ච නැති කෙනාට අදාළ නැහැ. නැමිච්ච නැති කෙනාට මොකද වෙන්නේ? නැමිච්ච නැති කෙනා ඒවා ඔක්කොම තමන්ගේ පැත්තත් එක්ක දැන් අර අර අර මඩවල නිදා ගන්න කිව්වට පස්සේ ඇයි නිදාගන්නේ අහනවා වගේ තමන්ගේ පැත්තත් එක්ක හිතන්න ගන්නවා. තමන්ගේ ලෝකයේ ටික තහවුරු කරගන්න හදනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තා අපට උතර මේ පේනව මොනවද? මේ එතකොට දැන් අර තමන්ගේ ලෝකයේත් එක්කයි මේ තහවුරු කරගන්න හදන්නේ. දැන් මෙතනදී බුදුරණවහන්සේ පෙන්වන්නේ මෙච්චරයි. මෙතනින් අපි සීමා වෙන්නට ඕනේ. නැමුණ කියන්නේ ඒකයි. අපට අයිති නෑ වෙන තැනකට පනින්න. බුදුරණවහන්සේ ඒ කෙනාගේ ඒ පර්යායට එතෙන්ද එච්චරයි කියන්නේ. අනික බුදුරණවහන්සේ කියන්න ඕන ටික ඒ විදිහට අංග සම්පූර්ණව කිව්වා. මොකද බුදුරණවහන්සේ ධර්මයේ සවාක්කාතයිනේ. කියන්නේ අර්ථ ව්‍යඤ්ජන සහිත අඩුවක් නැතුව වදාලා. අඩුවන්තු වදාලා විතරක් නෙමෙයි පින්වතුනි. බුදුරයන් වහන්සේගේ ධර්ම මතක තියාගෙන ආවේ ආනන්ද මහරහතන් වහන්සේනේ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මතක තබා ගැනීමෙන් අග්‍ර කෙනා. බුදුරන් වහන්සේගේ ධර්මයේ පදවැන්නේ වෙනස් කරා නම් එයා ධර්මයේ විනාශ කරන කෙනෙක්. එතකොට එනම් කිසිදු විදිහකින් කිසි දෙයක් හැලුවේ නැහැ, එකතු කරේ නැහැ, මොකක්වත් උනේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. මොකද පොඩි හරි අඩුවක් වුණා නම් එතන ධර්ම අවබෝධ කරන්න කියන්නේ බුදුරණවහන්සේ ධර්මයක් වෙන්නේ නැහැ. මොකද බුදුරණවහන්සේ ධර්මයක් කියන්නේ වචන වචන ටිකක කතා ටිකක් නෙමෙයි. ඒකෙන් ඉස්මතු වෙන ප්‍රතිපදාව මාර්ගය ප්‍රකට වීම, ඊතරණ බව ප්‍රකට වීම, අර්ථය ප්‍රකට වීම, ධර්මය ප්‍රකට වීම. දැන් එතකොට දැන් මෙතනදී දැන් නැමුණා නම් හරියට. නැමෙන් අන්න එකයි තිබිය යුතු විශේෂම කාරණාව. නැමෙන්නට ඕන. දැන් ඒ නැමීම තියෙන කෙනාට පෙන්වන රූපපීතිකෝ බික්වේ තස්මා රූපන්ති උච්චති. රුප්පණේ වෙනවා, රුප්පණේ වෙනවා කියන එක රූපය කියනවා. දැන් ලෝකයට අයිති ටික වැරදි කියලා පෙන්නපු අයටයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න මේ භික්ෂූන්නේ භික්ෂූන් කියන්නේ කවුද නැමිච්චාය. ඒ අයට කියන්නේ. දැන් අපි මේක ගන්න කිව්වොත් එහෙම අපට දැන් ලෝකේ අපි හරි කියලා ඉන්න තැන එකත් එක්ක නැමිලා නැහනේ. නැමිලාද? නැමිලා නැහැ. ඔන්න ඒ ඒ ඒ විදිහේ විග්‍රහයක් අපට ගන්න පුළුවන් මේ බුදුරණවහන්සේ අර පෙන්න ලෝකේ යම් කිසි කාරණාවක් කතා කරන තැනදී. එතකොට ඒ එතනදී අර වැරද්ද අයින් වෙන්නේ. දැන් අපි මේක මේ භික්ෂූන්ට මේ පෙන්නපු මේ ප්‍රතිපදා බුදුරන් වහන්සේට ආවේනිකෝ මේ විග්‍රහය මේ ධර්මයේ මේ වචන පද ගැළපීම මේකෙදි අපි අහපව අපේ පැත්තත් එක්ක අපේ අධ්‍යක්ෂින් ලෝකයේ එක්ක ඉතින් ඒක වැරදි නිසානේ නැමුනේ ඉතින් නැමිලා ඒක අහන්න නැතුව ඒක ආයි මේ පැත්තෙන් ගන්න යන්නේ හරියට සිරීපාදේ අපේ අපි ළඟට ගන්න හදනවා වගේ අපි සිරීපාදේ යන්නේ නේ සිරීපාදේ අපි ළඟට ගන්න හදනවා දැන් එහෙනම් මේ රූපතීති රූපණේ වෙනවා රූපණේ වෙනවා කියන එකට රූපය කියනවා කියන එකට අපට අයිතියක් තියනවද? හොඳට හිතන්න. අපට අයිතියක් තියනවද? අපේ අධ්‍යක්ීම් ලෝකියත් එක්ක මේක බලන්න. අපට අයිතියක් එකේ තියෙනවා නම් තියෙන්නේ ඇයි? ශ්‍රද්ධාව නැති නිසා. ඇයි? නැමුන්නේ. නැමිච්ච කෙනාට අයිතියක් නැහැ. නැමුන් නැති කෙනාට අයිතිය තියෙනවා. ඇයි නැමුන් නැත්තේ? තමන්ගේ පැත්ත හරිනේ. ඒ කියන්නේ මොකද්ද? සක්කාය තමා කියන දැක්ම හරි. සුඛියත්ව කියන දැක්ම හරි. ඒ දැක්ම හරි නිසා එයාට අයිතියක් තියෙනවා ඒකෙන් තමන්ගේ පැත්තෙන් මේක නිරවුල් කරගන්න. ආයි හිතන්න සුඛියත්ව කියන තමන්ගේ පැත්ත හරි නිසා. ඒ කියන්නේ තමන්ගේ පැත්ත හරි නිසා කියන්නේ මොකද්ද? තමන් මේ ජීවත් වෙන ස්වභාවය. මම අර මුලින් ඉඳලා මේ කාරණා පැහැදිලි කරේ ඒකයි. තමන් ජීවත් වෙන තමන්ගේ අත්දැකීම් ලෝකේ තියෙනවානේ. මේක හරි නිසා එයාට අයිතියක් තියෙනවා බුදුරන් වහන්සේ කියපු දේ තමන්ගේ පැත්තට ගන්න. ඇයි ඒක හරිනේ. එතන බුදුරන් වහන්සේට නැමිලා නැහැ. අපි ඒකෙන් ඒක නමා ගන්න අපේ පැත්තට. බුදුරන් වහන්සේ නැමිච්ච කෙනෙකුට එයාට අයිතියක් නැහැ. ඇයි නැමිලා? ඇයි නැමුනේ? අන්න තමන්ගේ සොකියත්ව කියන දැක්ම වැරදි කියලා හම්බෙලා. ස්වකීයත්ව දැක්ම වැරදි කියන කාරණාවත් එක්ක බුදුරණවහන්සේ වෙන්න පදන හම් වුණාට පස්සේ දැන් එයාට අයිතියක් තියෙනවද? තමන්ගේ පැත්තට ආයෙ බලන්න නෑ නෑ අයිතියක් නෑ. එයා ඒක විතරයි බලන්නේ. ආයේ දැන් දැන් දැන් අපි හිතමුකෝ දැන් රුප්පණේ වෙනවා කියන අදහසට රූපය කියනවා. දැන් මේක කොයි වගේද කියලා දැන් අපේ පැත්තෙන් බලන්න යනවා. පුළුවන්ද බලන්න අපිට? බෑ බෑ බෑ. නැමුණා නම් බෑ. නැමුණ නැත්තම් පුළුවන්. නැමුණ නැහැ කියන්නේ මොකද්ද?